ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබහණී ශාස්ත්‍රපති විද්‍යා විශාරද පූජනීය වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන් වහන්සේ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 යේච තත්ත විජානන්ති තතෝ සම්මන්ති මේදඝාති සාදු සාදු සාදු සදහවත් පින්වත ධර්මානුශාසනාව සඳහා අපි මාත්‍රකාම වශයෙන් තෝරගනු ලැබුවේ ධම්මපදයෙන් යමක වර්ගයට අයත් ගාථා දහමක් ලෝකකම් කඩු දිනේ ආද සේවක සේවයයන් දෙපිටසගේ සබඳතාම ස්වදභාවය විශ්වාසය පදනම් කොටගත් කල ඔතනම් නම් සාර්ථක ගමනක් යන්නට පුළුවන්ද ආයතනික වශයෙන් දියුණුව තමන් කරන කියන ව්‍යාපාර රැකී රක්ෂාවල දියුණුව මේ සියල්ලම පිළිබඳව සතුටු වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම සමගිය එකමුතුකම සමාදානෙ ඕනමුන්නත්තන අවබෝධය අතිශයින්ම වැදගත් මේ ගාථා දාම සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේම භික්ෂු මහා සංඝරුවන මූලික කොටගෙන සාමය සමගිය එකමුතුකම ඕනමුන් අතර බැඳීම ස්වදත්වය මොනමට ඇති වූ කල පතනම් නම් ශාන්තියක් සැලසෙනවද? සැනසීමක් ලැබෙනවද? එය ස්පොට කරන්නටයි මේ ගාථා දහම අප තෝරගත්තේ. කොසඹෑ නුවර සිටි මහා ධනවත් නිර්ලෝභී සිටුවරයෙක් ഘോഷිත කියලා. මේ ഘോഷිත සිටුවරයන් තුනුරුවන් කෙරෙහි අතිශයින්ම පැහැදීමෙන් ක්‍රියා කළ කෙනෙක්. ඔහු විශාල ධනයක් වැය කොට අත්‍යාලංකාර විහාරයක් ගොඩ නැගුවා. ඒ තුනුරුවන්ට පූජා කළා. ഘോഷිත නම් වූ තමන්ගේ නම මූලික කොටගෙනම පන්සලටත් නම තිබ්බා. ഘോഷිතාරාමයේ වුණේ ඒක. මේ ഘോഷිතාරාම දර්ශනීය පන්සලේ 500 බැගින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට නායකත්වයේ දෙන උගත් ව්‍යක්ත විනයදඬ ධර්මදඬ ධම්මකතික නායක හාමුදුරුවරු දෙනමක් සිටි 500 බැගින් ශාමීන් වහන්සේලා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මේ දෙනම යටතේ අධ්‍යයන කටයුතු වල යෙදුණා. එතකොට මේ පන්සල කොයිතරම් නම් විශාල පිරිසකට ඉන්නට පාසුකම් තිබෙන තැනක්දයි සිතා ගන්න ඕනේ. විනයදර ධම්මදර ධම්මකතික ශාමින් වහන්සේලා සිටින ස්ථානය ගෝසිතාරාමය. ජනතාව අතරේ ප්‍රසිද්ධ වුණා. දී පැවිදි කවුරුත් අතර එය ප්‍රසිද්ධයි. එනිසා කවුරුත් ගරු කළා උපාද පූජා වන්දනා සිදු කළා. සිව්පතෙන් උපස්ථාන කළා. ഘോഷිතාධාමේ වැඩ සිටින ස්වාමින් වහන්සේලාට. ධම්මකටික ස්වාමීන් වහන්සේ නමක් දිනක් වැසිකිළියට ගිහින් අදාළ කෘත්‍යයන් නිමකොට එළියට වැදියා. ඊට සුදු වෙනාවකට පසු විනේදට ස්වාමින් වහන්සේ නමකුත් ඒ වැසිකිළියට වැදියා. උන්වහන්සේ දකින්නවා වැසිකිළි බඳුනේ ජලය මදක් තිබෙනවා. භික්ෂු මහා සංඝ දුවනට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට තිබෙනවා විනය නීති අනුව. වැසිකිලි කැසිකිලි භාවිත කිරීමෙන් අනතුරුව භාජනවල වතුර නොරඳර ලෙස යටිකුඩු කොට නම එළියට එන්ට කියලා. නූතනීමේ ඊටම වැදගත් අපිට. ඩෙන්ගු මදුරුවන් වැනි ඊටා භයානක මදුරු වාසංගත බෝවීමේ ප්‍රවණතාවක් භාජන මත ජලයේ රැඳීම සම්බුදු පියාණෝ අපට දේශනා කළේ වැසිකිලි කැසිකිලි භාවිත කරනකොට ජලය පරිහරණය කරනම ඒ ජලය වාචනවල ඉතුරු කරන්න එපා. වර්තමානයේ අපට මේක හොඳ පණිවිඩයක් සමාජීයට. ධම්මකතික ස්වාමීන් වහන්සේ නමක් වැසිකිලි භාවිත කළා කටයුතු නිමකොට එළියට වඩිනවා විනය ගරුක ස්වාමීන් වහන්සේ නමක් පෙරලා වැසිකිළියට වඩිනවා. බඳුනේ ජලයේ තිබුණු දැක උන්වහන්සේ එක මහත්සේ වරදක් ලෙස විවේචනය කළා. දැඩිව විවේචනය කළා. විනය නීති කඩ කරන විනයානුකූල නොවන ස්වාමීන් වහන්සේ කෙනෙක් යයි අර වැරද්ද කළ ස්වාමීන් වහන්සේට චෝදනා කළා. කොයිතරම්නම් මේ හාමුදුරුවරු Taman දරන මතේ Taman පිළිගන්න මතේ රැඳී සිටිනවාද? ඒක දැඩි ලෙස අමනාපකම් ඇති වුණා. එකම විහාරයේ වැඩ සිටින මේ ශාමින් වහන්සේලා දෙපිරිස ධර්ම කතික ආමුද්‍රලහා විනී කටක ශාමින් වහන්සේලා අතර මහත් වූ වෛරයක් කලහ කලහ ඇතිවීමක් සිදු වුණා. මධ්‍යස්ත දායක පින්වතුන් සම්බුදු පියාණන් වහන්සේ අවස්ථා රාශියකදීම මේ ස්වාමීන් වහන්සේලා සමගිකනන්ට අනුශාසනා දුන්නා. ඒකක්වත් වැඩක් වුණේ නැහැ. ඊට දරුණු විදියට. ආමුදුරලා දෙපිරිස පිටනක් නොවේ. දායක පිරිස පවා දෙකට බෙදුණා. ආමුදුරවරුන්ට පක්ෂපාතී තම තමන් කැමති ස්වාමීන් වහන්සේලාගේ පැත්ත අඳගත්තු නූගත් දායක පින්නතුන් ඒ අයද වෛර කළා, ભેද වුණා, අමනාප වුණා. ඒ තාම පාලනයකට ගත නොහැකි තත්වයකටපත් වුණා. මේ කරුණු කාරණා කොතෙක් සංසිඳවන්ට සම්බුද්ධ පියාණෝ උත්සාහ දැරුවත් ඒක ව්‍යර්ථ වුණා. කිසිවෙකුටත් නොදන්වා උන්වහන්සේ පාර්ලී වනයේට වැඩිය. පාර්ලියක වනේ පාර්ලිය හත්දෙනා දෙයන් බුදු පියාණන් වහන්සේම ඊටාම ගෞරවයෙන් පිළිගෙන පුරා මාස තුනක්ම බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කළ බුදුරජාණන් වහන්සේට මේ හස්තිදාදය අවශ්‍ය සියලු පහසුකම් සලසා දුන් මේ අතරේ ධම්ම කතික හා විනයධර ස්වාමීන් වහන්සේලාගේ අමනාපය, ભેද භින්න භාවය මහත් උත්සන්න වුණා. එය පාලනය කරගත නොහැකි තරමට පැමිණිය. ඔය අතරේ බුදුහාමුදුරුවෝත් ഘോഷිතානාමෙන් බැහැරව වනගත වී සිටිනවා කියලා ප්‍රසිද්ධ වුණා. මේ නිසා ජනතාව කලකිරුණා. ഘോഷිතානාමේත දන්පැන් දීම ස්වාමින් වහන්සේලාට දන්පැන් දීම නැවැත්තුවා මිනිස්සු. ආගමික වතාවත් කිරීම පුද පූජා පැවැත්වීම නවතා දැමු. ඒ හාමුදුරු දෙපිරිසට මෙහි ඇති භයානකකම වැටහුණා. පත්‍ය පහසුකම් අඩු වෙනකොට රටේ ජනතාව විවිධ විවිධ චෝදනා එල්ල කරනකොට ඇලම් ගැරහුම් ඇති වෙනකොටයි වැටහුණේ. Taman වහන්සේලාගේ මේ නොසන්සුන්තාවේ බලවත්කම සියලු දෙනා වහන්සේලාම එකමුතු වුණා සමගි වුණා. බුදුරජාණන් වහන්සේ කරා වැඩම කළා. උන්වහන්සේට වැඳලා සමාව ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල මූලික කොටගෙන දේශනා කළ පරිචන විධානන්ති මයමෙත්ත යමාමසි. විශේෂ තත්ත්ව විධානන්ති තතෝ සම්මන්ති මේතක. අපි මැරෙනවා කවදා නමුත් අපි මැරෙන අය කියන හැඟීම නැති උදවිය කලහා කරගන්න සදාකල් ජීවත් වෙන්න තාපු අය වගේ කිසිම කල්පනාවක් නොකොට මැරෙනවා කියන එක හිතන්නේ නැතු සදා ජීවත් වන අමරණීය පිටසක් ලෙස ජීවත් වනවා කියන අදහසට බැස ගන්න අය නිසා වෛර ක්‍රෝධ කලබල අධිකයි Taman නොමැරෙන කෙනෙක් කියලා හිතනවා සමහත්. ඒ නිසා ඒ අය කරන කියන දේවල් ඊ타ත්ම බියජනකයි. කවදා නමුත් මටත් මැරෙන්නට වෙනවා. කොයි මොහොතක නමුත් මට මේ ජීවිතයෙන් සමුගන්ත වෙනවා කියන හැඟීම නැති අය. ඒගොල්ලෝ කරන ක්‍රියා නිසා කලබල වැඩි, කෝලහල වැඩි, නොයේ නොයේ ආකූල විහාකූල වැඩි. සමාජයේට නානාවිද වූ තර්ජන ප්‍රශ්න මතුවෙන. අපි මැරෙනවා කියන අදහස දරන අය ඒ අයගේ කලහ ඉක්මනින් සංසිඳෙනවා. ඒව පවතින්නේ නැහැ. අපි මැරෙන මිනිස්සු. සාමාන්‍ය වචනෙන් කල්පනා කරනකොට අපි කවුරුත් කියනවා. අපි හැමදාම ඉන්තාවේ නැහැ. අපිට ළමා කාලේ, අපේ බිලිඳු කාලේ මේ ඔක්කොම ගෙවිලා. අපි නිකම්ම මෙහිම ඉපදුනා නොවී අපිට බිලිඳු අවධියක් තිබුණා. කෝ දැන් ඒක? ළමා අවධියක් තිබුණා. කෝ දැන් ඒ? යවුන් අවධියක අපි හිටියා. කෝ දැන් යවුණත් මධ්‍යම වයසේ අපි සිටියා. ජීවිතේ සැඳෑ සමයට ආවා. එතනින් එහාට තව කොහාටද? මරණයටපත් වෙන්න වෙනවා. කාලය ගෙවී යනවා. අපි එන්ට එන්ට මරණය කඩා ලං වෙනවා. මැරෙන බව නොසිතන අය කවද නමුත් මැරෙනවා කියලා නොහිතන අය අමරණීයයි කියලා හිතාගෙන ඉන්න. ඒ අයගේ වෛරය, ක්‍රෝධය, තරහව, මාන්නය, උදගුකම අතිශයින්ම මහත්ෝ විපතක්. Tamantat විපතක්, සමීප තමයන්ත විපත, පවුලට විපත, ගමට සමාජයට විපත. මේ නිසා කොයිතරම් සමාජයක් ආකෝල ව්‍යාකෝලතාවලට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඊ타ම කරුණාවෙන් මහා කරුණාවෙන් උන්වහන්සේ පැහැදිලි කළා. මැරෙන බව නොදන්නා අය කලහ කරන, කලබල කරන, වෛර බඳින. ඒගොල්ලන්ගේ වෛරය දීකු කල්පවතින. අපි මැරෙනවා මම කවද නමුත් මේ ජීවිතේ හැරදානවා. ඒ අදහස දරන අයගේ කලහ සංසිඳෙනවා. එහෙනම් දිගින් දිගටම වෛර ක්‍රෝධ ඇති කොටගෙන උනුන් උනුන් අමනාප වෙමින් යන ගමන ඉතා භයානකයි. බුදුහාමුදුරුව පෙන්වලා දෙන්නේ අපට අනුවන අය ඉතා සුළු දේ පමා විශාල ලෙස සැලකන සුළු දේවල් පමා මහා ලොකුවට ගන්න. ඉතාමත්ම බැරෑරුම්ම රැතන් විට ඉස්පිල්ල ඇලපිල්ල පාපිල්ල වෙනස වටහාගත නොහැකිව කොයිතරම් කලබලකද ගන්නවද වචන තුලින් කොයිතරම් සමාජ ව්‍යසන ඇති වෙනවද තමන්ගේ සිතඟි තමන්ගේ අරමුණු ඇතැන් විට කිසිසේත්ම මානවවාදී නැ සමාජයට හිත කරන්නේ ගහට පරිසරයට හිත කරන්නේ මෙලවට පරලොවට දෙලොවටම කිසිම දෙයකට වැඩක් නැහැ ම්ලේච්ඡය තමයිගේ සිතවිලි අදහස්. මේ අනුවන පුද්ගලිය සුළු දේවල් පමා ලොකුවට ගන්න. මහා පරිමාණයට හිතලා මහත් වූ ව්‍යසන ඇති කරන කලබල කරන වෙනත් වෙනත් හිංසන පීඩන තාඩන ගතදෙන කරන ඒවයින් මහත් වූ විපක් කරදරමයි එනිසා සුළු දේවල් පමා ලොකුවට සලකාගෙන කලකෝලහල කරගන්න අයුරු අපිට ඕන තරම් දකින්න ලැබේ. ධම්මාන පිටින් කා කොටා ගන්න. අද බලන්න જાතීන් වශයෙන් ආගමික මුල් කොට ගන්න. જાතීන් මුල් වෙන්න. පාටපක්ෂ මුල් කොට ගන්න. ගෝත්‍ර වශයෙන් මුල් කොට ගන්න. සමාජයේ ධනමත් නිර්ධන වශයෙන් මොන මොන මොන මොනවා හරි වාද විවාද තර්ක විතර්ක මේවා ඉස්මතු කොට ගන්න. තමන්ගේ අදහසම ඉස්මතු කර ගන්නට දඟලන. ඇතැම් හෝ අමරණීය වෙන්න. දෙවියන් වහන්සේ ළඟට යන්ත අමරණීයත්වයටපත් වෙනවා කියන මිත්‍යා දෘෂ්ටීන් පිළිගෙන සමාජ විරෝධී වැඩ කරන ධර්ම විරෝධී වැඩ කරන මානව විරෝධී වැඩ කරන එලවට මෙලවට දෙලවටම නැති වැඩ කරන පුද්ගලයා Taman පිරිහෙනවා පමණක් නෙමෙයි විශාල පිරිසකට ව්‍යසන කැඳවන ත්‍රාසය ඇති කරවන බීතිය ඇති කරවන ලොඹදැහැ ගැන්ම ඇති කරවන මොනතරම්ද බලන්ත වර්තමානයේ මේ මෑත යුගී මේ මේ මෝඩකම් හේතු කොටගෙන අනුවන්නකම නිසා ඒ අනුවන්නකම හේතු කොටගෙන කරන කියන දේවල් පිළිබඳව ඒ අයගේ අතිශයින්ම ම්ලේච්ඡයි කිසිම විදියකින් කිසිම දහමකට කිසිම සමාජ සම්මතයකට පිළිගන්න බෑ. මනෝ විකෘති භාවය, මානසික උමතු තත්වය අධික ලෙස නොමග යාම. බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනු මිත්‍යා දෘෂ්ටියන්ට බැස ගැනීම තරම් භයානක දෙයක් තවත් නැති බව. එය අතිශයින්ම භයානකයි. එබැවින් බුද්ධිමතුන් වරද වටහාගෙන සාමකාමීව කටයුතු කරනු. සාමකාමී වන්නට නිරන්තරයෙන් බුද්ධිමත් ප්‍රජාව අනුශාසනා කළ යුතු වෙනවා. අවවාද කළ යුතු වෙනවා. විශේෂයෙන් ලාංකික සමාජි කොයිතරම් ආගම් තිබෙනවද? ආගමික පූජක උතුමන්ලා මේ කාල පනාසේ වෙනදට වඩා ආගමික අන්‍යෝන්‍ය භාවය ආගමික ස්වදක්වය ආගම්වලින් පෙන්වන මානම දයාව කරුණාව මෛත්‍රිය මිත්‍රභාවය ස්නේහය මේ ලෝකයාට සත්වයාට බෙදා හරීමේ පණිවිඩ ඊතා සුහදශීලීව මිත්‍රශීලීව ලෙන්ගතු භාවයෙන් හෘදයාංගමව සමාජගත කරන්නට ඕනි වෙන කවරදාකටවත් වඩා අද තමයි පූජ පක්ෂ එකතු වෙන්න ඕන කාලය කිසිම ભેදයක් තියාගන්න එපා. Taman තමයි උසස්, අපි තමයි උසස්. අපේ ශාස්ත්‍රූන් වහන්සේ පමණයි ශ්‍රේෂ්ඨ. අපේ ධර්මයේ පමණයි පිරිසිදු. අපේ ජන්හිම පමණයි සත්‍ය. ඒකම මතම ඉල්බගෙන ඉන්න ඕනේ නැහැ. සමාජයේත පණිවිඩයක්, යහපතක්, ශාන්තියක්, සැනසීමක් ලබා දෙන්න මොනතරම් ශාස්ත්‍රූන් වහන්සේලා දිවාදේ කැපවුණා බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාව සුවපත් කරන්න මොනතරම් කැපවුණාද උන්වහන්සේ ભેද තිබ්බේ නැහැ ಜಾති ભેද තැක්ුවේ නැහැ ආගම් ભેද තැක්ුවේ නැහැ කුල ભેද සකතකතු තැකීමක් කලේ නැහැ ඒ සියල්ලම ප්‍රතික්ෂේප කළා මානව සමාජයේට ભેද තිබෙන්න බෑ මිනිස්යෝ ක්‍රියාකාර සම්මනුමයි උසස්ද පහද්ද වෙන්නේ. නජච්ඡා වසලෝ හෝති. රජච්ඡා හෝති බ්‍රාහ්මනෝ. උපත්තියෙන් කෙනෙක් වසලයක් වෙන්නේ නැහැ. බමුණෙක් වෙන්නේ නැහැ. කම්මනා හෝති බ්‍රාහ්මනෝ. කම්මනා වසලෝ හෝති. කර්ම කරන ක්‍රියානුව තමයි එයා උතුම් කෙනෙක්ද පහත් කෙනෙක්ද වෙන්නේ. කරුණාව, දයාව, මෛත්‍රිය, ඉවසීම මේ ගුණධම් වලින් ජීවිත ඈත්කරගෙන නම් මොනවා කිව්වත් පළක් නැහැ. කොයිතරම් ධනවතෙක් කිව්වත් වැඩක් නැහැ. මොනතරම් උගත් කෙනෙක් කිව්වත් වැඩක් නැහැ. ඔහු තුළ කරුණා දයාව නැතිනම්. අද හුඟක් අපිට වෙලා තියෙන්නේ අධ්‍යාපනයේ ලබන, ධාත්‍යන්තරව ලබන, දැනුම ලබනවා. නමුත් ගුණ නුවණ කියන දෙක නැහැ. උගත්කම ලෝකේ හොඳ දෙයක් බව ඇත්තයි. හොඳ කමින් වෙන් වූ උගත්කම අන්තරා සහිතයි. බොන තනම් දාද දන උගත්කම බොහෝමයි. බොහෝ දේ දන්නෝ. නමුත් කරුණාව නැහැ. මෛත්‍රිය නැහැ. දයාව නැහැ. මේම මුනාම ප්‍රශ්න වැඩි වෙනවා. අද තව හෝරාවකින් දෙකකින් තුනකින් ලෝකේම ජනතාව කම්කරු අයිතිවාසිකම් ලබා ගැනීම පිණිස පාරට බහිනවා. පෙළපාලි යනවා. අද මා හිතනවා අපේ රටේ එහෙම නැහැ. පවතින මේ කලහකාරී නොසන්සුන් වූ පිරිසකගේ අමනෝක්‍ය කටයුතු හේයින් අද ඒ ඒ අයිතිවාසිකම ගෙලෙහි ගින් තියෙනවා. නමුත් මේ පවතින මොහොතක අපිට මේ රැස්වීම, එකතු වීම, කෑකෝ ගැනීම මේකට කාලය නොවේ. හුණුවන්තනම් සියලු දෙනාම තමන්ගේ ප්‍රශ්න තමන්ගේ ගැටලු තම අයිතිවාසිකම් සාධාරණව සාකච්ඡා කරන්න බුදුහාමුදුරුව පෙන්නලා තියෙනවනේ සමගිව එකතුවන් රැස් වෙන්න සමගිව සාකච්ඡා කරන්න සමගිව විසඳෙන්න සමගියෙන් තීන්දුව తీරන ගන්න ඒකනේ වැදගත්කම මේ මිනිස්සුන රැස් වෙන්නේ මනුෂ්‍ය අපතුල තිබෙන්න ඕන එකතු වීම රැස්වීම සුවදව සාකච්ඡා කිරීමේ හැකියාව මිනිස්සු අපි කලකෝලහල කර ගැනීම කාකොටා ගැනීම මිනී මනා ගන්නට තනම් දරුණු ලෙස නොමග යන්නට පිරිස් පෙළඹීම අතිශයින්ම කනගාටුයි මේක කුමන ධර්මයක්ද කිසිම ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් සත්ව හිංසනේ මිනිස් ඝාතනය කිසිවෙකුට පීඩන කරන්නට කියලා නැහැ. ශාස්ත්‍රෝන් වහන්සේලා ලොවට පහළවන්නේ ඒ පීඩාවෙන්, ඒ ව්‍යසනයෙන්, මර බියෙන් සත්වයෝ සෝපත් කරගන්නට ගලව ගන්න. සබ්බේ තසන්ති දණ්ඩස්ස. සබ්බේ භායන්ති මච්චනෝ. දඬුවමට අපි කවුරුත් බයයි. අපි තැති ගන්නවා. මමත් කැමති නෑ දඬුවමට. මම කැමති නෑ හිංසන පීඩන විඳින්න. අනිත් කෙනත් එහෙම අත්තානං උපමං කත්වං නහනේන ඝාති අපට කියලා දුන්නේ මම කැමති නෑ දුක් විඳින්න මම කැමති නෑ හිංසා පීඩා විඳින්න මැරෙන්න අන් කෙනත් එසේමයි ඒ කල්පනා නොකරන කල මොනම කරන්න බැරිද මේ මිනිස්සුන්ට මිනිස්යෝද මේ මනුස්ස රූපේන මෘගාශ්චරන්ති මිනිස් රූපයෙන් මෝර්ගය හැවිදින. මෝර්ගයා සතා කිසිම අවබෝධයක් නැහැ, පාලනයක් නැහැ, සංයමයක් නැහැ. තිරිසන් කියන්නේ ඒකයි. දෙනන්තරයෙන් කණා වැටුණු බෙලහීන සම්පූර්ණයෙන්ම කිසිඳු තේරුමක් නැති අදහස් වල එල්බ ගැනීමේ ප්‍රතිඵලය අද භුක්ති විඳින්නට වෙලා තිබේ. හැම කෙනෙකුටම. එනිසා පන්කඩු දිනේට අපි දැන් දන්න කාලයක ඉඳලා අපට පෙනුණා අපේ රටෙත් ලෝකෙත් බැලුවම මේ කම්කඩු දින සැමරීම් තම තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම මේකට අද හුඟා කම්කඩු ප්‍රජාවටම එකතුවන්ට රැස්වෙන්ට පෙළපාලියන්ට ඉඩ ලබා දීම වෙනුවට ඇතැම් විට අපට දකින්න ලැබෙනවා දේශපාලන බලපෑම් පාට පක්ෂ මුල් කොටගෙන අද අයිතිවාසිකම් දිනා ගන්නා තත්වයක් මෛත්‍රයක කල්පනාවට ගත යුතු එකක්. එතන තිබෙන්නේ පක්ෂපාත ભેද නෙමෙයි. තමන්ට සේවක පක්ෂයෙන් හිමිවෙන්න ඕන යුතුයකම් කම්කරු පිරිස විසින් හඬ ගහ කියන. ඒ විතරක් නෙමෙයි කම්කරු වංගෙන් වෙන්න ඕන යුතුයකම් තියෙනවා ස්වාමි පක්ෂයේට, සේව්‍ය පක්ෂයේට. එහෙනම් ඒකත් අපි දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ දෙකම අපට කියලා දුන්නා. කම්කරු ජනතාව වගේම Taman අයිතිවාසිකම් නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙයි. ඉල්ලීම් ඉල්ලන්න නිතරම කැමති. නමුත් Tamanගේ වගකීම් ඉටු වෙන්න ඕනේ. අපි යම් විදියකින් රැකී රක්ෂාවකට යොමු වෙන්නේ එකඟතාවන් මත. විශ්වාසනීය භාවයේ මත. එනිසා මානව සමාජයේ දියුණුවට යහපතට තම සමය වැය කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු ඉස්මතු කර දැක්වීම වරදක් නෑ. ඒක ඉතාම හොඳයි. Tamanට වෙන්න ඕන දේ මොනවද? ඒක කියන්න ඉඩක් තියෙන්න ඕනේ. 365 දවසේම කතා කරන්න බැරි වුණත් එක දවසක් අද වෙන් වෙච්ච එක ලොකු දෙයක්. එදාටවත් ඇහුම්කන් දෙන්න ඕනේ. දැන් අපි මේ රැස් වෙනවා. අපි පෙළ පාලියනවා. අපි කෑ ගහනවා. අපි මොනවද කොලේ පවුහෙන්දටයි හිටියේ තනමයි. පෙළපාලි ගියා. අයිතිවාසිකම් ඉල්ලුවා. අවසානයේ පව්වදා වැඩට යන්තෝ. තමා වුණා නම් රත් වේද වැටුණා. එහෙම නැතිනම් Tamanta සිද්ධ වෙනවා. දවසෙන් අඩක් වැඩ කළ බබට සටහන් තබන්න. මේ මේ කල්පනාවට නොගැනීමේ කර්ම. ඉවසීම නැහැ. සුවද භාවයේ මිත්‍ර භාවයේ නැහැ. ස්වාමි සේවක දෙපිරිසගේ සුවදම මිත්‍ර භාවය. ඔවුනවුන් අතර විශ්වාසය මතයි මේ කොයි දේ කෙරෙන්න අපි දකිනවා දියුණු රටවල දියුණු සමාජවල ආයතන ප්‍රධානීන් තමන්ගේ සහෝදර ජනතාව සමග එකට ඉන්නේ එකට වැඩ කරන එකට කටයුතු කරන ඒ අයත් කම්කරු ජනතාව වගේ එකතුව වැඩ කරනවා. ආයතන ප්‍රධානිය. උසස් නිලධාරියෝ. රැකියාව අනුම පුද්ගලයෝ උස් පහත් පත්වයට ඇද දැමීම අනුවණකම. Tamange තනතුරු අනුව. බොහෝ දියුණු සමාජවල ඒක ප්‍රතික්ෂේප කරනවා. වර්තමානයේ පිළිගන්නේ අපේ රටේ රැකියාවේ තනතුරේ අනුව තමයි එයා උසස් කෙනෙක් කියලා පිළිගන්නේ. යම් කිසි උසස් තනතුරක් දරනවද අසමල් අසමල් වෘත්තිකයෙක්ද මෙයා අන්න ඒ ඒ ශේත්‍ර වෙන් කරගෙන ඒ අනුව ඔන්න වන්දනීය පූජනීය බවට පත් කරගන්න. සත පහකට වැඩක් නැතේ ප්‍රභූවරුයි කියලා නම් කරගෙන. මේ මේ මේ සත පහකට වැඩක් නැහැ. මෙලොවට වැඩකුත් නැහැ, පරලොවට වැඩකුත් නැහැ. එයාට වැඩකුත් නැහැ, සමාජයට වැඩකුත් නැහැ, ආම වශයෙන් ගෙදරට වැඩකුත් නැහැ. එයක් ප්‍රභූ කතා කරන්න බෑ. කතා කරන්න වචන දන්නේ නැහැ. ලං වෙන්න බෑ. යමක් කියන්න පුළුවන් කමක් නැහැ. එයා නොදියුණු තත්වයක සිටින්. කෝප ගන්නව නම්, ආවේගශීලී වෙනව නම්, ඇහුම්කන් දෙන්නේ නැතිනම්, සමන් යොමු කරන්නේ නැතිනම්, සොස්සෝසා සමන් දීමේ ගුණය නැතිනම්, නායකයෙකුට පාලකයෙකුට ආයතනක ප්‍රධානයෙකුට Taman කොයි තරම් උගතෙක් වුවත් වැඩක් එයා සමාදාන යෝජන වෙලා නැහැ. සමාදේට අනුගත නැහැ. ඒ කෝප ගන්නෝ. තරහ වෙනෝ. බැනාඳ ගහනෝ. සමන් දෙන්න බෑ. වැරද්ද පිළිගන්නේ නැහැ. එහෙම වුණාම ගැටලු ගොඩක්. ආයතනේ කඩා වැටෙනවා. අපේක්ෂිත අරමුණු ඉටුවන්නේ නැහැ. සේවක පිරිස් කෝප වෙනවා. අමනාප වෙනවා. උද්ඝෝෂණ කරනවා. වෛර බඳිනවා. ඒක වැරදි. සමන් දෙන්න ඕනේ. ආයතනයක ඒ ඒ පාලක පිරිස මෙල දරුවන් ගෙවල් වල දෙමාපියෝ වගේ වැඩිමල් සහෝදර සහෝදරියෝ වගේ අන් අයම බාල සහෝදර සහෝදරියෝ මෙන් ඒ විදිහට හිතලා සමන් දෙන්න ඕනේ අහුම්කම් දෙන්න ඕනේ අවශ්‍යතා ඉටු කරන්නට ඕනේ බුදුහාමුදුරුව තමයි අපිට මේවා පෙන්වලා දුන්නේ නියමිතම ස්වාමියෝ වුණාම ආයතන ප්‍රධානීන් වුණාම අපිට පෙන්වන බුදුහාමුදුරු විශේෂයෙන් කූටදත්ත සූත්‍රයේ උන්වහන්සේ අපිට පෙන්නනවා ධම්මික සූත්‍රයෙන් සිංහාලෝවාද සූත්‍රයෙන් කොහොමද මේ ස්වාමි සේවක සම්බදතා ගොඩනගා ගන්න කිය. විශේෂයෙන් උන්වහන්සේ කියන්නේ අන්‍යෝන්‍ය බැඳීම, අන්‍යෝන්‍ය විශ්වාසය, ඕනොවුන් අතර එකඟතාව. විශ්වාසයේ පදනම් කරගෙන මේ කොයි දේ කරන්නේ? එහෙනම් ආයතන ප්‍රධානියාගේ හිත දිනා ගන්න. සේවක පිරිස් කටයුතු කරන්න ඕනේ. අපි ජීවත් වෙන්න ඕනේ. Taman ජීවත් වෙන්න ඕනේ, අමුදරුව පෝෂණය කරන්න ඕනේ, ඒ සඳහා රැකියාව කරන්න ඕනේ. රැකියාව කළොත් මිල මුදල් ලැබෙනවා. හැබැයි අයථා විදියට මුදල් උපයන එක වැරදි. විශාල පිරිසකට භීතිය ඇති කරන, විනාශය ඇති කරන, පරිසර හානි කරන, මිනිසයන්ගේ ජීවිත බිල්ලට දීන, මහත් භයානක රෝග උපදවන විතනට නිෂ්පාදන කටයුතු කරලා ඒව කවල කොමල සෙන්ගිති දරුවන්ට පවා වසවිස කවන්තරට පොළඹවල උපයන මුදල් මොනවටද? කොහේ ගෙනියන්නද? Tamanටත් දරුවෝ ඉන්නවා කියලා හිතන්න ඕන. Tamanටත් බිරිඳක් ඉන්නවා. Tamanොත් හැපෙනවා. Tamanොත් මිනිස්සේ වසවිස විකුණන්න එපා. අසාධාරණව වැඩ කරන්න එපා. සේවක පිටස දාඩිය මහන්සියෙන් දාඩිය වගුරවන මේගොල්ලෝ. අපේ බුදුහාමුදුරු පෙන්වන්නේ ධාර්මිකව උපයන්න. උන්වහන්සේ අපිට පැහැදිලි කරේ ධම්මිකේහි ධම්ම ලද්දෙහි දෑමි මාර්ගයකින් උපයීම් කරා. උන්වහන්සේ මොනම මොහතකවත් කියන්නේ අධහමිය උපයන්න කියලා. උත්තාන විරයාදි ගතේහි උත්සාහයෙන් වීර්යයෙන් තමන් උපයන්න ඒක සාධාරණයි. බාහ බල පරිචිතේහි බාහු බලයෙන් දෙහුර දෑත් යොදමන්න තේදා වක්කිට්ටේහි දාඩිය වකුඩුමන් ඒක ධාර්මික ඉපෙයින් සාධාරණයි එනිසා දෑතේ දෙපයේ වීදීන් දාඩිය වකුරුමමින් ධර්මානුකූලයි කිසිම අසාධාරණයක් නැහැ ඒ විතරක් නෙමෙයි වැඩි කාලයක් වැඩ අඳ ගන්නවා වැඩි කාලයක් ශ්‍රමය වැය කරවමින් හරියට වෙහෙසවමින් වැඩ ගන්නවා. නමුත් අඩු කාලයකට පරිගිවන්නේ. අඩු කාලයකටයි පරිගිවන්නේ. ඒක ශ්‍රමය හොරා කෑම වෙනවා. ශ්‍රමය හොරා කෑමේ මිල මුදල් බඩු භාණ්ඩ හොරකම් කිරීම පමණක් නෙමෙයි හොරකම. කාලය හොරා කන්න පුළුවන්. ශ්‍රමය හොරා කන්න පුළුවන්. මිනිස්යාගේ අයිතිවාසිකම් හොරා කන්න පුළුවන්. ඒවා ඉතාම පහත් වැඩ. ඉතා කෙටි කාලයක් වැඩ කරනවා. කල් මර මර ඉන්නවා. නමුත් හරියට පැය අට වැඩ කළ බවට සතහන් තබා පරිගන්නවා. කාලය හොරා කෑමයි. කාලය හොරා කෑවම ශ්‍රමය හොරා කෑවම ගෙවන්ත වෙන්නේ කල්ප ගණනින්. මේ ආත්මනම් පැය අටයි පැය හතර පහෙන් හොරා කෑවේ. නමුත් ගෙවන්න ලැහැත් වෙන්න කල්ප ගණනි. අලි වෙලා, හරක් වෙලා, මා දරුණු දුක් වෙඳ බින්ද බෝරුව වෙලා ගෙවන්න වෙනවා. භවයෙන් දෙකෙන් තුනෙන් නෙමෙයි භව 500ක් අවම බර ආදින්දම වෙනවා. ණය ගෙවන්න වෙනවා. කඳු තරණය කරන්න වෙනවා. ඔටුව වෙලා කාන්තාදවල පිපාසයෙන් පෙලිපෙලි පිච්චි පිච්චි බර ආදින්ත වෙනවා. ණය ගත්තුමයි. සීමාවක් නැහැ කාලය කොතෙක්ද කන්ද පරණය කරන කන් නගින්න ඕනේ. වෙහෙස ගිමන් අරින්ට බෑ. එහෙම වුණොත් ගුටි කන්න ඕනේ. මේ මේ සතුන් විඳින දුක බලන්ට කාන්තාරවල ඔට්ටුමන්, කඳුකඩේ බෝරුමන්, මහා මාර්ගවල ගවයන්, එවැගේම ඇතුන් අලින් විසින් කොටන් අදින්න ඕනේ. අලියාය ගවයාය කියලා කිසි දෙයක් නැහැ වද විඳින්න ඕනේ. මේ අනුන්ගේ කාලය හොරා කාපු අය අනුන්ගේ සමය හොරා කාපු අය අද මා පාදවල් වල කොච්චර දුක් විඳිනවද කාන්තාවෝ අව්වේ වේලෙමින් පාදවල් වල අතු ගන්නවා පාර දමන්ට කාන්තාවෝ මේ කාන්තාවෝ අපේ කොහොම ඉන්න ඕන අයද මේ ඇතැම් පිරිමි කල් මරණම කාලේ කා දමනම සුරාව බොමින් දුම් වැටි බොමින් බැනාඳ ගසමින් තමන්ගේ දුක්මාන්ත්‍රී හදිහම්බ කළ මුදල් බෙදින්ද වදවින්ද හොයන මුදල් ඒවා පැහැර ගන්න තරම් දුර්වල පිරිමි සමාජී කම්කරුවෝ තලා පෙලා වැඩ කිරීම සුදුසු නැහැ ඒ ඊටාම ම්ලේච්ඡයි අසාධාරණයි සාධාරණ වෙන්න තෝනේ යතා බලං කම්මන්ත සංවිධානේන සුදුසු ලෙස කර්මාන්ත සංවිධානය කරන්න කියනවා සේවක පිරිසකට නිසි ලෙස වගකීම් පවරන්න. ඒගොල්ලන්ගේ දක්ෂතා, ඒගොල්ලන්ගේ හැකියාව, ඒගොල්ලන්ගේ අධ්‍යාපන, ඒගොල්ලන්ගේ සුදුසුකම් පරිණත භාවය අවබෝධ කර ගන්න ඕනේ ආයතන ප්‍රධානී. ඒ ඒ දක්ෂතාවට තැන දෙන්න ඕනේ. වත් වේතනානුපදානේන නිසිලෙස වත්ඇටුක් දෙන්න ඕනේ. ඒගොල්ලන්ට කන්න බොන්න ආහාර ලබා ගන්නට වැටුප් ගෙවන්න ඕනේ සාධාරණව. හරියට ණය ගෙවන්න වැඩ ගත්තනම් පඩි දෙන්න. හරියට කලට වේලාවට අපිකාල දීමන වරප්‍රසාද උසස් විහිං ඒව දෙන්න. හිර කඩගෙන තද කඩගෙන තණ්හාවෙන් පෙරේත කමින් ඉදිසියාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් දෙන්නම් බොට කියාගත්තු ගම. මොකද්ද උගත්කම ලැජ්ජ නැද්ද? Taman ඉහෙලට ආවේ තමනු දුක් විඳලා මහන්සි වෙලා ඒ තැනට එන්න කෙනාට අත දෙන්න ඕනේ. දක්ෂිය කොච්චරද පැත්තකට වෙලා ඉන්නවද සුදුස්සෝ පැත්තක නොසුදුස්සෝ ඉහළ තැන්වල එහෙම වුණාම ගෙනියන්න බෑ ගිලානුපට්ඨානේන තමන්ගේ සේවක පිරිස් අසනීපෙන්ද ලෙඩ නිමාඩු දෙන්න ඕනේ විවේක ගන්නට දෙන්න ඕනේ ඇතැම් ආයතනවල දේ තුනයි නයි තුනයි ඕෆ් තුනයි කී කී කියනවා එක දිගට දින 7 නිදිමරන ආයතන තියෙනවා සේවක පිරිස් පැය 24ක් විවේක ගන්න ඕනේ එකරයක් නිදිමරුවක් එක දිගට දින 7 එක දිගට නිදිමරන්නට රැකියා කරන ආයතන අපි දන්නවා කොහොමද මේ කුරුත්තු දෙන්නේ වසර 10ක් 12කදී එයා බලා සිටිද්දි ලෙඩේ එකදයක් නිදිමරුවම අවම වශයෙන් ඒ ඒ ලේ ශරීරයේ රුධිරය යථා තත්ත්වයට පත්වන්නට පැය 24ක් විවේක ගන්නට කියන රැයක් නිදිමරනකොට මේ ශරීරයේ රුධිරයේ බර අඩු වෙනවා. රුධිරයේ බර අඩු වෙනකොට මොකද වෙන්නේ? වෙනත් රෝග හට ගැනීමේ ප්‍රවණතාව වැඩි. අද කන්නේ බොන්නේ වසවිස රසකාරක ඒවා ශරීරයට ඇතුල් කර ගන්නවා. නිදිමරනවා. කෝපය වැඩි වෙනවා. මානසික සුවය නැහැ. මානසික ප්‍රීතියක් නැහැ. ලෝකේ මං හිතනවා අතිශයින්ම බහුතරයක් තමන්ගේ වෘත්තියෙන් තමන්ගේ රැකියාවෙන් අතෘප්ති කරව අසහනෙන් සේවා කටයුතු කරන පිරිස් වෙයිනම් ඒ ලාංකික සමාජයයි. දියුණු සමාජවල රැකියාවට යන්නේ තාම කැමැත්තෙන් ප්‍රීතියෙන් සිනා වෙලා ප්‍රීති ප්‍රමෝදයෙන් උද්‍යෝගයෙන් උනන්දුවෙන් සතුටින් ආයතනයට යන්නේ කැමැත්තෙන් යන්නේ තමන්ගේ ගෙදර ඉන්නට වඩා කැමැති රැකියාවට ඇයි අවශ්‍ය දීමනා දෙනම පාසුකම් දෙනම අවශ්‍ය සියලුම Tamanta අවශ්‍ය පැති දියුණු කර ගන්නට ඉඩ දෙනවා. ඉගෙන ගන්නට ඉඩ දෙනවා. Tamange ඥානීය බුද්ධි මේවල වැඩ කරන්නට ඉඩ දෙනවා. ඒවා අගය කරනවා. එක එක නම් ඉතින් දැන් දාගත්තට වැඩ නැහැනේ. මිනිස්සු කලකිරීලා ඉන්න තෘප්තිමත් නැහැ. ගුරුවරු බලන්න. ආයතනයේ වෙනත් අය බලන්න වෙනත් වෙනත් ආයතන වැඩ කරන නිලධාරුව සමග සාකච්ඡා කරන්න කඩාගෙන වැටෙන ස්වභාවයක් තියෙන්නේ. ඉහළ නිලධාරුවා නිරන්තරයෙන්ම පීඩන ඇති කරනවා. සතුටු වෙලා උනන්දු වෙලා උද්‍යෝග වෙලා ප්‍රබෝධයෙන් යන ගමනක් අපිට පේන්නේ නැහැ. වෙනත් සමාජෙහිම නෙමෙයි ආයතනයේ පහළ ශ්‍රේණිය සිට ඉහළ ශ්‍රේණිය දක්වාම එකම රටාවක්, එකම බැඳීමක්, එකට එකනිකා අතර වැඩ කිරීම. අපේ රටේ එහෙම එකක් නෑ, අගැයීමක් නෑ, වැදගත්කමක් නෑ. අතට නැමෙන්න ඕනේ ඉතා පහළ සේවකයා ඉහළ නෙල දරුවා දැක්කම සැලියොට් කලේ නැත්නම් ආචාර සමාචාර වන්දනා කරේ නැත්නම් 18 වන්නම් නටන්න ඕනේ මෙයා එනකොට සත පහකට වැඩකුත් නැහැ එන්නේ සතියකට එක දවසයි ආවිල්ලා කරන දේකුත් නැහැ නටලා දඟලලා හප්පලක් පුප්පලක් ගොරවල ඔරවල ආයි සතියකට ආපස්සට රට තල්ලු කරන ඉල්ල දරුව අපිට ඉන්නේ ආචාර සමාචාර කරේ නැහැ කියලා යාට උසස්ින් දෙන්නේ මේවා තමයි සාපරාදී වැඩ ඒගොල්ලන්ට ගෙවන්ට ලැහැත්ති වෙන්න ඕනේ. විඳවලා විඳවලා ජීවිතයෙන් සමුගන්ට වෙන්නේ. අපි මැරෙනවා කියන එක හිතන්නේ නැහැ. හැම කෙනාම හැම ශේෂ්ත්‍රයකම හිතන්නට ඕන දැනගන්නට මං කවදා හරි මේ ජීවිතයෙන් සමුගන්ට ඕන. මට නිදහසේ මානසික ප්‍රීතියෙන් ලෙඩ ඇඳට වැටුනම හුස්ම ටික යවන්න පුළුවන් මට්ටමට මම වැඩ කළාද? එදාට තමන්ව ගලව ගන්න කෙනෙක් නැහැ. සේවකයන්ට හිරිහද කළාද? සේවකයන්ගේ වරප්‍රසාද අත්හිතේ වද කම්කටු වරප්‍රසාද ගිලෙහි දැම්මද ලැබෙන්න තියෙන දෙන්න තියෙන දීමනා කපලා දැම්මද ඒගොල්ලෝ ලෑස්ති වෙන්න ඕනේ විඳවන්න ඒ වගේමයි ආයතන කඩාකප්පල් කරන්න ආයතන විනාශ කරන්න Tamange ජීවත් වෙන ආයතනයේ වැඩ ටික විනාශ කරන්න ඒ ප්‍රධානින්ම සම්පූර්ණ මහපාරට බස්සන්න ඇතමුන් කටයුතු කළා නම් ඒගොල්ලෝ සූදානම් වෙන්න ඕනේ විඳවන්න මේ ඔක්කොම මානසිකත්වයේ මුල් කරගන්න ඕනේ අපි. අපි මිනිස්සු. දීමනා දෙන්න ඉල්ලීම් ඉල්ලන්න ඔක්කොම තම තමන්ගේ වගකීම් ඉටු වෙන්නට ඕනේ. අච්චරියාණං රසාණං සංවිභාගේන රසවත් ආහාර පාන දෙන්න තමන්ගේ සේවක පිරිසට. හොඳට කන්න බොන්න දෙන්න ඕනේ. වැඩ කරන්න නම් හොඳට කන්න බොන්න දෙන්න ඕනේ. බුදුහාමුදුර වැඩ හිටියේ කාලේ මිනිස්යන්ව සත්තු වගේ වැඩ ගත්තා. බොහොම බොහොම රළු ආහාර දුන්නේ. නමුත් ඒව පහත් වැඩ හැටියට බුදුහාමුදුරුවෝ පෙන්ව හොන්ටට කන්න බොන්න දෙන්න. පාසුකම් සපයන්න. සමේ වස්සක්ගෙන සුදුසු කාලේ ඒ ඒ අයට දෙන්න ඕන වගකීම් පවරන්න. වගකීම් පවරන්න විමද්දගත කරන්න. නූතනේ අපට පේනවා බර ගන්න කෙනෙක් නෑ වගකීම්. හැබැයි සියලු වරප්‍රසාද භුක්ති විඳන මමයි රජා කියන මමයි නායකයා මමයි උදාන මමයි ශ්‍රේෂ්ඨ මමයි සෝඩ මමයි වීර ඒ ඔක්කොම තනතුරු තාන්න මාන්න හොබවනවා නමුත් වගකීම් පිළිබඳව සෑහීමක් නැහැ එන්නේකයි අපරාධ කියන්නේ ධන ජීවිත අපේ ආයතන අපේ මිනිස්සු අපේ රට අපේ ජාතිය අපේ ගහකොළ අපේ පරිසරය අපේ ආර්ථිකය අපි කොතනද ඉන්නේ දෙගොල්ලම අවබෝධ කරගන්නට හොඳයි. පුබ්බුට්ටායි නොච හොන්ති ස්වාමියාට පෙර නැගිටින්න ඕනේ සේවක පිරිස. මේකේ කාලේ ඉතින් ආයතනවල නතර වෙලා වැඩ කරන අයට මේ කිව්වේ වර්තමානයේ කලට වේලාවට යන්න. ආයතන ප්‍රධානිය එන්ට කලින් වැඩ කරන අය ගිහිල්ලා තමන්ගේ කාල් වැඩ ටික පටන් ගන්න. පත්‍යානි පාකිනෝච ස්වාමියාට පසුව නිදා ගන්න. අද අපි කියනවා ඒක. ආයතන ප්‍රධානය එළියට බහින්ද කලින් සේවකයෝ බහැලා ඉවරයි. එහෙම නෙමෙයි ඒක වැරදි. Taman කරන්න තියෙන වැරදි ටික ඔක්කොම ඉවර කරලා නිමා කරලා හොඳට අවශ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල සැලසුම් කරලා පිටත් වෙන්න. මොනතරම් Tamanගේ සිහිය, බුද්ධිය, කල්පනාව නැතිකමින් අපරාධ වෙනවද, නාස්ති වෙනවද, විදුලිය කාදමනවා, ජලය විනාශ වෙනවා. අපමණ ධනස්කන්ධයක් අස්ථාන වැය කරනවා. ඇතැම් අයගේ නොමේරු වැඩ නිසා දෙන්නා දායනෝච දුන්දේ පමණක් ගන්න ඕනවට වැඩි තමන් බලාපොරොත්තු තියාගන්න එපා තමන්ට දෙන්නේ තමන්ට හිමි ප්‍රමාණය ලැබෙයි ඒක පිළිගන්න අතෘප්ති කරව අප්‍රමාණව දේ ලබා ගන්න උත්සාහ කරන එක සේවක පිරිසට තරම් වටින්නේ නැහැ සුගත කම්මකාරාට කටයුතු සැලකිලිමත් කරන්න මේ මම ජීවත් වෙන තැන මං අඹ දරුව පෝෂණය කරන තැන මමයි යැපෙන තැන මට අද සියල්ල ලැබිලා තියෙන මගේ මේ රැකියාව කරන ස්ථානය නිසා ඒ ගැන සැලකිල්ල මතකයේ අවබෝධය අරගෙන ඕනේ කටයුතු කරන්න. එතකොට තමයි සාධාරණ යුතුයකලා වෙන්නේ. කිත්තිවන්නා හරාච තමන්ගේ ස්වාමියාගේ තමන්ගේ ආයතනේ වර්ණනාව සමාජගත කරන්ට ඕන. අපි ඉන්නේ මේ වගේ වරප්‍රසාද විඳින භුක්ති විඳින ආයතනයක. ඒ සේවක පිරිස මෙතින් එවැනි දේ කියවන තැනට ආයතන ප්‍රධානයෙන් කටයුතු කරන්න. හැම කෙනෙකුගේම වගකීම් තේරුම් අරගෙන ක්‍රියා කරතොත් පමණයි ඔවුන් නමුන්ට තමන්ගේ දයග්ධානයෙන් කදා යන්ත පුළුවන්කම තිබෙන්නේ. බුදුදඥානන් වහන්සේ පැහැදිලිවම කිව්වා. සේවක සේවය දෙපිරිසගේ අන්‍යෝන්‍ය බැඳීමෙන් තමයි මේ සියලුම කටයුතු ජයග්‍රහණය කළා යන්න පුළුවන්කම තිබෙන්නේ කියන එක. අපි දෙලොව ජය ගන්නට උත්සාහ කරන්නේ. බලාපොරොත්තු වන්නේ අපි උතුම් වූ උදාර වූ විශිෂ්ටත්වයේ කඩාපත් වන්නටයි. ඒ සඳහා හොඳ අවබෝධයෙන් වැඩ කරමු. සංයමයෙන් වැඩ කරමු. ලැජ්ජ බය දෙක ඇතුව වැඩ කරමු. පින් දහම් කරමු. නිවනින් සැනසීම ළඟා කරගමු. ඒ සඳහා ඔබට මේ දහම් ශ්‍රවණය කිරීමේ කුසලය උපකාර වේවා. සාදු සාදු සාදු ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරම් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරම් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරම් රක්칸තු මං පදන්ති සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශිකානන් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබහණී ශාස්ත්‍රපති විද්‍යා විශාරද පූජනීය වෙන්නවත්තේ රත්නජෝති ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු